හොඳයි සියලු දෙනාටම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනිම වගේ සාමූහික වැඩපිළිවෙලට පෙළඹෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපිට කාලසටහන හැටියට මේ වෙලාවේ වෙන් කරලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක්. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන්. ඒකට පළපුරුදු කාර්යයන්ගේ පෙරහුරුවක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක කාටත් වගේ අපි ආරාධනා කරනවා. ඒ නමුත් මේ ප්‍රශ්න සාකච්ඡාව යන අතර වාරේ කාට හරි සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලීමක් කරන ආරාධනාපූර්වකව ඒ සඳහා මේ සකස් කරලා තියෙන මයික් එක පාවිච්චි කරන්නයි කියලාත් මතක් කරනවා. එතකොට වාර්තාගත වීම හොඳයි. ඉතින් මම ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න මම චන්දනගෙන් ඉල්ලා හිටනවා මේ ටික සභාගත කරන්නයි කියලා එකින් එක. අවසරයි ස්වාමීන් වහන්සේ. කරු ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට යම් සම වෙන්න ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට යටිපතුලට හා දනහිස් වලට ඇතිවන වේදනාවන් මෙනෙහි කළ යුතුයද? එසේනම් ඒ කළ යුත්තේ කෙසේද? බොහෝ වෙලාවක් සක්මන් කළාට පසු පරයන්ක භාවනාවට හිඳගත් විට දැඩි වෙහෙස වරහන් ඇතුලේ දාලා තියෙන දහදිය දැමීම කියලා නිසා සිත සකස් කර ගැනීමට සෑහෙන කාලයක් ගත වේ. එය වරදක්ද? එසේනම් එය නිවැරදි කරගත හැකි ආකාරය ඔබ වහන්සේගෙන් ඉතා নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේ ප්‍රකාශන දෙක පරියංක සක්මන් භාවනාවේ පරිණංක භාවනාවේ සම්බන්ධව ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරනවා මිස හොඳයි ඉදිරිපත් කරලා තියෙන කොහොඳයි සාකච්ඡාවට සක්මන් භාවනයේදී තමන් කරන්නේ මොකද්ද මේ විදිහට වෙහෙස නැති වෙලාවට කරන්නේ කොහොමද මොනවද වැටෙන්නේ කියන එක නැහැ. පරියංක භාවනාවට ගියාට පස්සේ වෙහෙස ගැන দাঁඩි දෙමු ගැන කතා කරනවා පරියංක භාවනදී කරන්නේ ආනාපානෙද පිම්බි මැකිලිදම කියලාවත් නැහැ. කරනකොට හරි ගියාම මට වැටෙන්නේ මේකයි කියලා නැහැ. ඉතින් ඒ නිසා මේවා නිකන් කෙනහිලි ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න ලියනකොට ඒ ප්‍රශ්නට උත්තරේ ගන්න නම් ඒක කොයි වෙලාවක හරි සක්මන හොඳට කරන වෙලාවක ඒකේ පුළුවන් විස්තරයක් තිබුණොත් විතරක් ඒකට වේදනාවක් ආපුවාම මොකද කරන්න කියලා කියන්න පුළුවන්. ඉඳගෙන ඉවරලා මම භාවනා කරනකොට මට මේ කරන්නේ ආනාපානෙ නැත්තම් පිම්බීම ඇකිලි මට ඒක මෙහෙමයි පේන්නේ. මෙන්න සමහර වෙලාවල් වලට මට දාඩි යනවා සමහරලාට මට වෙහෙසකට එනවා කියලා කිව්වනම් උත්තරේ හොයන්න ලේසි. දැන් තියෙන ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කරන අරමුණවත් සඳහන් කරලා නැහැ. එනොත් මේකට සාමාන්‍ය උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න කරුගෙන් අපේ ධර්ම සාකච්ඡාවේ අර්ථය වැඩිවීම පිණිස ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. කෙසේ නමුත් පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර සක්මන් භාවනා සම්බන්ධව මේ තියෙන වේදනා මේ කියන අපහසුතා Taman කරගෙන යන භාවනාවට බාධක ස්වරූපෙන්ද මතුවෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරගෙන යන එක ඒක මෙනෙහි කරගන්න බැරි තරම් වේදනාව උත්සන්න වෙලා වෙන එකක්ද මේකේ තියෙන්නේ නැත්නම් මේ වේදනාව තියෙද්දි තමන්ගේ අරමුණ බලන්න පුළුවන්ද බලන්න පුළුවන් නම් පේන්නේ කොහොමද කියනවනම් ඒ අනුව උත්තරයක් දෙන්න ලේසි ඒ නිසා මේ වේදනාව තියෙන වේදනාව තියෙද්දි අරමුණ දකින්න බැරි තරම් අමාරු නම් පොඩ්ඩක් විස්රාම ගන්න ඕන. වාඩි වෙලා වේදනාවටම කල් දීලා විශ්‍රාම ගන්න ඕනේ සක්මණ කෙලවර තියෙන බංකුවක වාඩි වෙලා. එහෙම නැත්නම් වේදනා මෙනෙහි කරන්නේ නැතුව වේදනා තියෙද්දිම වම දකුණ බලන්න පුළුවන් ද කියලා. වේදනා ASCII වේදනා විනිවිදලා වේදනා හරහා බලන්න පුළුවන් නම් වේදනා ගණන් නොගෙන යන්න පුළුවන් ශක්තියම එනවා. අධික වේදනාවක් තියෙනවා නම් එක්ක එක තැනක නතර වෙලා හිටගෙන වේදනාව මෙනෙහි කරන්න වේදනාව දැනෙන තැන නැත්නම් වාඩි වෙලා මෙනෙහි කරන්න. එතකොට ඒ කියන්නේ වම දකුණ පේන්නේ නැහැ. පේනවා නම් වේදනාව අමතක කළා වම දකුණ මෙනෙහි කරන්න. දෙවෙනි එකේදීත් ඒ දාඩිය දාන එක වැටෙනවා නම් ඉඳ ගන්නකොටම ඉතින් ඒක අරමුණු කරගෙන යනවා මිසක් ආය ආනපානෙ දුවන්න යන්න එපා. ඉඳ ගන්නකොට මට දාහේ දැනෙනවා, දාඩි දාන දැනෙනවා, කයේ හිත තියෙනවනේ. එච්චරයි. හිත ඇවිසිලා තියෙන බව හැබැයි වෙන්න පුළුවන්. නමුත් Taman දන්නවනම් මගේ හිත තියෙන කයේ මේ වේදනාව දාඩිය නිසා අසහනය නිසා කයට හිතෙනවා වැඩි. ඒක ලාභයක්. ඒ බව දන්නවනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක බල සංසිඳිලා ආනාපානට යනවනම් තවත් හොඳයි. නැත්නම් මේ වේදනා වෙහෙස දාඩියාසේ ආනාපානේ පේනවනම් ඒත් හොඳයි. ඉතින් කොහොම හරි ඇඟ ඇතුලේ දෙයක් නෙමෙයි කතා කරන්නේ. පිට ගිහිල්ලා නැහනේ. ඒකේ වටිනාකම තියෙනවා. ඒක නිසා මේ ඉදිරිපත් වෙන දේ වේදනාව වේවා පරියන්කේදීන අසහනේ වේවා මෙන්න මේකයි ඉදිරිපත් වෙලා තියෙන්නේ මෙන්න මේකටයි මගේ හිත යන්නේ කියලා දන්නවනම් කිසියම් අරමුණක කෙලෙස් නැහැ. කෙලෙස් වෙන්නේ මේ අරමුණට හැප්පෙන්න ගිහිල්ලා වෙන් කරන්න හදලා අයින් කරන්න හදලා දැඟලුවොත් තමයි කෙලෙස් වෙන්නේ. ඒක නිසා අරමුණ මේකයි කියලා අරමුණම මතු කරලා පෙන්නයි. නැති වෙලාවට විතරයි අපි වම දකුණයි පිම්බීම හැකිලිම ආනාපානෙ ගන්නෙ. එිනා ඊට අමතරව තමා විසින් යෝජනා කරන මොන අරමුණ ආවත් ඒක දිහා බලන්න. ඒ කිසිම අරමුණකින් කෙලස් වෙන්නේ නැහැ. අරමුණත් එක්ක ගැටෙන්න යන්න. ඒ කෙසේ නමුත් ඒ ප්‍රශ්න කරු කැමති නම් මම කරන සක්මනී කරන්නේ මේකයි, පරියන්කෙදි මේක කරන්නේ මේකයි කියලා සභාගත කරනවා නම් ඒක අපේ මේ ප්‍රශ්නෙට ලොකු ආලෝකයක් වටෙනවා. එහෙම ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැනට මාස 6ක පමණ කාලයක සිට සිත සමාධියක ඇතත් ඉන් එහාට යාමට නොහැක. විටක සමාධිය ටිකක් ගැඹුරට ඇත. තවත් විටක තිබුණු තැනම ඇත. කිසිත් සිතට නොඇටෙහි. ඒ අන්දමින් ඒ අන්දමින්ම වේලාවක් සිටිය හැකිය. මේ වටහා ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් තෙවරක් පාද නමස්කාර කරමින් අයදිමි. ඉතින් මේක හම්බෙන්නේ පරියංකේද සක්මනේද මොකද්ද අරමුණ ඔළුවෙන් හිටගෙන දෙන්නේ මොනවත් නැතුව මේ ආතබූත කරදරයක් නතර කරන්න තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේ කලාව කියලා දෙන්නේ. කරුණාකර පසුබිම පොඩ්ඩක් දෙන්න තේරුම් අරගන්න. මේ සමාධිය කියන්නේ මේ අරමුණ කරහා ගත් එකක්ද සතියෙන් ආපු එකක්ද ප්‍රයත්නයෙන් ගත් එකක්ද ශික්ෂණයකින් ආපු එකක්ද මොකක්වත් නැහැ. ඉතින් මට මට හිතා ගන්න බෑ මොකද්ද මේ කතා කරන්නේ කියලා. එතන මම දෙවෙනි ප්‍රශ්න කරුගෙත් ඉල්ලා හිටිනවා මේ පර්යංකේද කරන එකක්ද මොන අරමුණේ භාවනා කරද්ද මේ කාප එකක්ද කියන විස්තර ටික තියෙනවා නම් මේකට ලස්සන විශේෂණ පද ලැබෙනවා. ඒව නැතුව මේ වගේ දාපුවාම මොන මොකෙන් බලලා කියන්නද මේ? පසුබිමට සාකච්ඡා පසුබිමට සාපේක්ෂව කතා කරන්නේ නැත්නම් තේරුම් ගන්නේ මොකකට සාපේක්ෂවද? ඉතින් එහෙම හිතන්න එපා කාටවත් අදිමානසික බල වේග හරි හිත කියවන්න පුළුවන් ගතියක් තියෙනවා නෙවෙයි තියෙනවනම් මොකටද පෑම්පැන්සල් තියෙන්නේ පෑම්පැන්සල් තියෙන්නේ ලියලා කියන්නේ ඉතින් ලියලා කියන එක හරියට ඉදිරිපත් කරගන්න බැරි නම් ඉතින් එතකොට මට තේරෙනවා භාවනාවත් හරිය පිළිවෙලක් නැහැ භාවනාදී Taman දන්නේ නැහැ මොකක්ද අරමුණ කොහොමද මෙනෙහි කරන්නේ ඉඳගෙනද කරන්නේ මේ සක්මන ගැනද කියන්නේ මොනවක්වත් නැහැ ඉතින් ඒ වෙනකොට ඒ ප්‍රශ්න විසි කරන්න වෙනවා මම කැමති නෑ ලියපු කෙනෙක් අහපු ප්‍රශ්නයක් විසි කරන්න නමුත් මම ඉල්ලා හිටිනවා ලියපගෙන ඉදිරිපත් වෙන්න කැමති නම් මම මේ අහන හරස් ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න. එතකොට සභාවට ලොකු ප්‍රශ්නෙට ලොකු තෙදක් හම්බ වෙනවා. ප්‍රභාවට අපිට හොඳ ධර්ම සාකච්ඡාවට කෙලවරක් ලැබෙනවා. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා යන පියවර වලට අමතරව එසවීමට පසුව හා ගෙන යාමට පෙර දකුණ ඔසවන විට වම් පසටත් වම ඔසවන විට දකුණු පසටත් ශරීරයේ පැද්දීමක් වැටෙහි. මෙය මෙනෙහි කිරීම සක්මන් භාවනාවට බාධාවක්ද කරුණාකර පහදා දෙනසේක්වා. ඒ මතුවෙන ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ නැහැ. මත් විස්තරට සාදර වෙන්න ඕන විස්තර හොඳට බලන්න ඕනේ. මෙනෙහි කර කර ඉඳ ගියොත් මෙනෙහි කරන්නේ වම දකුණ කියලා විතරයි. ඔසවන යවන තබනවා වගේ සම්මුති වලට විතරයි අර වගේ තද ගතිය, බර ගතිය, නැමෙන ගතිය වගේ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්නේ නමුත් ඒවා පේන්න අරින්න, ඉස්මතු වෙන්න අරින්න බාධාවක් නොවන තාක්කල් ඒ විදිහටම දිගටම සක්මන් කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්ස පොට්ටපාද සූත්‍රයේදී දේශනා කරන ලද සක සංඥාව පිළිබඳව විස්තරයක් දේශනා වාරයකදී හෝ ධර්ම සාකච්ඡාවකදී කරන මෙන් හිත වනකමෙන් ඉල්ලා සිටිමි. සක සංඥාව. එහෙමයි සර්. මොකක්ද අකුරු දෙක? සයන්නයි කයන්නයි මට තේරෙන විදිහට නම් තියෙන්නේ. සක සංඥාව කියන එක තමයි අස්මිමානේ නැත්තම් මම මම වෙමි කියන කතාව. ඉතින් ඔක්කොම ව්‍යාකරණ රටාවේ අපේ සම්බන්ධතාවල මම කියන තැනින් තමයි පටන් අරගන්නේ. අපි කේන්දරේ බලනවායි කියලා කියන්නේ. කේන්දරේ බලන්නේ මේ මිනිහා ඉපදිච්ච වෙලාවේ ඉපදිච්ච තැනේ තමයි කේන්දරේ. ලෝකේ කේන්දරේ ඒක නෙවෙයි. මේ මිනිහාගේ ලෝකේ කේන්දරේ ඒක තමයි. ඉපදිච්ච කාය කේන්දරේ තමයි කේන්දරේ. එතකොට චීනෙට චීන නම දීලා තියෙන්නේ ලෝකයේ මැද කියන අදහසින්. හැම රටකටම නම දීලා තියෙන්නේ අපි තමයි ලෝකයේ මැද ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතනවා. ඒගොල්ලෙන් පස්සෙමයි ලෝකය හැදෙන්නේ. නිව්සීලන්තේ ඉන්න මිනිස්සු ඒ ළමයින්ට ලෝකයේ සිටියම වෙන විදිහට ඇඳලා පෙන්නන නිව්සීලන්තේ මැද තියලා. අපේ අඳිනකොට නිව්සීලන්තේ කොනකනේ තියෙන්නේ. ඉතින් ඒ ළමෙන්ට හරි මොකද වගේ මොකද අපේ රට කොන් කරලායි කියලා. ඉතින් ඒ රටේ නිව්සීලන්තේ පෙන්වන්නේ ඒ රට වටේ අනික් රටවල් තියෙන විදිහට ලෝක සිස්ටම් ඇඳලා ඔක්කොමලා තමන් ලොකු කරගෙන තමන් මැදිහත් කරන තමයි කතාව යන්නේ. ඉතින් ඒක නැතුවත් බැරි ඇතුවත් බැරි එකක්. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම අපි තීරුම් අරගත්තොත් ප්‍රශ්නයක් නිර්වචනය කරනකොට මොන හරි කියන්න හදනකොට ඒ මම වෙමි කියන එක පටන් අරගෙන තමයි යන්නේ කතාව. ඒක ඒක ගියොත් ප්‍රශ්නත් ඉවරයි කතාත් ඉවරයි. හැම කතාවක්ම මම වෙමි එක තමයි යන්නේ. ඉතින් ඒ සකසඤ්ඤාවෙන් තමයි යන්නේ. ඉතින් ඒ සක්කාය දිට්ඨිය හරස් කරගෙන ප්‍රශ්න ඇති කරගන්න එක සෝවන් මාර්ගයෙන් නැක්සේ නැසෙන නමුත් සක්කාය ඉතුරු වෙනවා. තව සකදාගාමී අනාගාමික මෙටිවා සුද්ධ කරන්න යන්න ඕන. නමුත් මම වෙමි කියන එක දලදනු කරන ඔලොමොල කරගෙන අනුන් එක ගැටෙන එක එහෙම නැත්නම් අනුත් එක්ක අනවශ්‍ය ආලිංගන කරන්න යන එක නතර වෙන එක තමයි සක්කාය දිට්ඨිය ප්‍රතිබාහනය කිරීමෙන් අයින් කිරීමෙන් සෝවාන් මාර්ගයේදී වෙන්නේ. නමුත් මේ අස්මිමාන නැත්තම් සක සංඥාව තාම රහත් වෙන කම්ම තියෙනවා. ඉතින් ඒක හරහා තමයි මේ ඔක්කොම ලෝකේ සිදුවෙන දේවල් අපි මේ මල් මාලයට මල් ලැබුණා වගේ සක සංඥාව දිගේ තමයි යන්නේ. ඉතින් ඒක මේ වචන වලින් එහෙම විස්තර කරන්න ගියාට මේ අංග සම්පූර්ණ විතර දෙන්නත් බෑ. මොකද එහෙම සක සංඥාව කියන එකක් ඇත්තේ නැති නිසා ලෝකේ. තියෙන්නේ හිතලුවක්. හිතාගත්ත දෙයක් තියෙන ඉතින් ඒක කොහොමඩක්වත් නිර්වචනය කරන්න බෑ. <coughs> නමුත් ඒක නිර්වචනය කරන්න නැතුව ගොඩ දාන්නත් බෑ. ඒක ලියන්නත් බෑ. ඒක නිසා හැම වෙලාවකම හැම කෙනෙක්ම කතා කරනකොට මම වෙමි කියන පද නෙමෙයි තමයි කතා කරන්නේ. නිසා මේ <coughs> ඩෙකාට් ඉස්ලාම් බටහිර මානසික විද්‍යාව නෑ සයිකියාට්‍රි නෙමෙයි සයිකොලොජි විස්තර කරනකොට ඉස්ලාම් කියන්නේ මම මට හිතන්න පුළුවන් නිසා මම වෙමි කියන එක තමයි එයා කිව්වේ. හිතන්න පුළුවන් තාක්කල් මම එක්ක ඉන්නවා. ඒ ඒ මමයා තමයි කතා කරන්නේ මම තමයි ක්‍රියාත්මක කරන්නේ මුලම තියෙන්නේ හිතන්න පුළුවන්කම ergo cogito sum i think i am i think therefore i am ඉතින් හිතන හැම වෙලාවකම ඒක පදනම් කරන තමයි අනික් සියලුම ක්‍රියා යන්නේ ඒක නිසා ඒ හිතන ක්‍රියාවලියට ඒ හිතන මධ්‍යස්ථානේ අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති වෙන්න මායා කරගෙන තමයි හිතවිල්ල යන්නේ. ඒ නිසා ඒක කඩන්ඩයි අපි මේ භාවනා කරන්නේ ඇති හැටිය දැකීමෙන් ප්‍රධානම මේ කැඩිල්ල කැඩෙන්නේ සක්කාය දිට්ඨියේ සෝවන් මාර්ගයේ. නමුත් අංග සම්පූර්ණ මුලින්ම අප දැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙන්න ඊට පස්සේ ඉතිරි මාර්ග ඥානවල වැඩ කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්ස භාවනාවේදී දැඩිව නැගී එන තීන මිද්දේ නැති කර ගැනීමට උපදේශයක් දෙන මෙන් ඉල්ලා සිටිමි. අද උදෙත් අපි උඩදී ධර්ම සාකච්ඡා කරනකොටත් මතු කරගත්තා. ගා කමාරුවෙන් අපි බුද්ධෝත්පාද කාලයක් ලබා ගන්නෙ දුකකින් මිනිසත් බව ලබා ගන්නෙ ඊට පස්සේ කල්යාණ මිත්‍රෙක් හම්බෙන්නේ ඊටත් අමාරුවෙන් විවේකයක් භාවනා මධ්‍යස්ථානයක් මැස්සෙක් නැති මදුරුවෙක් නැති සාද්දයක් නැත්තන හම්බුණාට පස්සේ නිින්ද තමයි එන්නේ. ඒ නිසා හොඳ භාවනා මධ්‍යස්ථාන හොඳටම බුදිය ගන්න තැන. ඒ මොකද මේ සියලු ඉල්ලන දේ හම්බුණාට පස්සේ හිත නිින්දට වැටෙනවා. ඊට පස්සේ අර සේරම විනාශයි. ඒ නිසා මේ නිින්ද හොඳටම පෙන්නලා දීලා තියෙනවා. කරදර වෙනකොට කරදර ගැන කෑ ගගා හිත පිංචෙන්ඩු කරනවා. මොනක්වත් නැති වුණොත් නිින්දට වැටිලා ඒක අනිත් පැත්තෙන් විනාශ කරගන්නවා. ඒ නිසා කරදර නැත්ැනකට ආවට පස්සේ එතන අවදිමත් වෙනවයි කියලා කියන එක සතියක තියෙන සුවිශේෂී ලක්ෂණය වෙන්නේ නැහැ. කම්මැලි වෙන එක තමයි වෙන්නේ. නීරස වෙනවා, නිදිමත වෙනවා, එපා වෙනවා. ඒ ගති ටික වැදගත් ලකුණක් නිවන දිහාට යන බවට. නමුත් මේ යෝගාවචරයට ඒකට අවදි වෙන්න දන්නේ ඒකටයි භාවනා කරන්න කියලා කියන එක දන්නෙත් නැහැ. ඒක නිසා ඒක මේ අගේ කරන්නේ නැති නිසා ආඩම්බර කරන්නේ නැති නිසා සමාදම් වෙන්නේ නැති නිසා ඉහලින් උසලා තියන්න දන්නේ නැති නිසා හිත ඒ යෝගාවචරය නින්දට වටනවා. ඉතින් ඒ සඳහා සක්මන් භාවනාව තමයි ප්‍රධානම අපේ ශාසනයේ තියෙන ප්‍රධානම දේ. හොඳට සක්මන් කරන්න ඕනේ අර ක්‍රීඩකෙක් ඉසව්වට යන්න ඉස්සලා ඇඟ රත් කරගන්නවා වගේ වෝමින් අප් කරනවා වගේ සක්මන් කරන්න ඕනේ. පරියංකයට ගියාට පස්සේ එක උපකරණයක් අපිට තියෙන්නේ මෙනෙහි කිරීම. දිගට මෙනෙහි කරනවනම් එතකොට අර විදියට නින්දට වැඩෙන තියෙන ඉඩ අඩුයි. නමුත් මෙනෙහි කිරීම සමාධියට බාධායි. ඒ නිසා සමාධිය බාධා කරන්නේ නැතුව නින්දත් කඩාගෙන සක්මන් කිරීම හරියට ගැලක් පදවන රාළ ගැල් කවි කියන වගේ. නෙළුමක් නෙලන අම්මා නෙළුම් කවි කියන වගේ. පැලක් රකින්න ගොවියා පැල් කවි කියන වගේ. ඒ හැම දෙයකටම අපේ සිංහල කවියා හදාගෙන තියෙනවා මේ පැලේ ඉන්න මිනිහා පැලේ කවියක් කියනකොට එහා පැලේ ඉන්න මිනිසා ආපහු කවියක් කියනවා. එතකොට උදේ වෙනකන් වෙලාව ගත වෙනවා. නෙළුමක් ලැනනකොටත් නෙළුම් කවි කියනවා. කරත්ත බඳිනකොට අඳුර පානකොට කුඹරක් මේ කොලයක් මේ මැඩවනකොට හැම වෙලාවෙම ඒ ඒ කවි ක්‍රම වලින් තමයි අපි බේරලා තියෙන්නේ. භාවනා විදි තියෙන්නේ මෙනෙහි කිරීම තමයි. ඉතින් ඒ දෙක පරියන්ක දෙන්නේ ඉස්සලා සක්වන පරියන්කට ආවට පස්සේ මෙනෙහි කිරීම දෙක තමයි මේකට දෙන්න තියෙන උත්තරේ. ඊළඟ ලියවිල්ල තියෙන සානංශ ප්‍රකාශයක් විදිහට ඉක්මනින්ම අරමුණ වෙනස් වී සිත වෙනත් අරමුණක් අරමුණු කරා දිවේයයි. සිත සිත එකඟ කර සතිය පිහිටුවා ගැනීම අපහසුය. එපමණයි සර්. ඒක ඉතින් කෙලිම නිත්‍ය සංඥාව ඉඳලා කරපු ප්‍රකාශයක් බුදුහාමුදුරනේ පෙන්වන්නත් ඕනේ අරමුණ නිතර වෙනස් වෙනවා කියන එක තමයි. හිත වෙනස් වෙනවා කියති ඒකට රණ්ඩු දැන්. භාවනා කරලා ඒක පේනකොට කියනවා දැන් මේක ආයෙ අල්ලලා දෙන්නයි කියලා. දුවන එක නාය නතර කරලා දෙන්න කියලා. මේ වෙනස් වෙන බව විපරිණාමයේ දකින්නයි භාවනා කරන්නේ. ඉතින් ඒකට අවදි වෙලා ඒ දැඟලිලා තියෙදි Taman දඟලන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. දැන් ඒක නතර කරලා ගන්න ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ කමඨාන සුද්ධ නොවීමේ දෝෂේ. ඉතින් අපි නැවත නැවත මේක සාකච්ඡා කරලා භාවනා කරලා හරියන්නේ හිත ඒකට නියම සම්මා දිට්ඨියේ පිහිටනකම් එහෙම නැත්නම් හිත යෝනිසුමනසිකාරට එනකම් ඒ නිසා භාවනා කරනකොට පේන දේවල් වලට හැප්පෙන්න එපා. භාවනා කරන පේන දේවල් විවේචනය කරන්න යන්න එපා. භාවනා කරන පේන දේවල් වැරද්දක් අකුසලයක් සීල කැඩීමක් කියලා හිත නරක කරගන්න එපා. ඉතින් එහෙම කෙනා පිළියම් කරන්න බෑ. ඒක න අසාධ්‍යයි. භාවනා වෙන්න වෙන්න ඕන දේ. අපිට ඒක බලන්න පුළුවන් නිසයි පෙන්වන්නේ. අපිට තියෙන සැලී බලනින් එක. එතකොට මේ නැසලීම හරහා සැලෙන එක දිහාත් නැසලීම හරහා ගැඹුරු මේ සමාධියකට යනවා ගැඹුරු අවබෝධයකට යනවා ඉතින් එතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ පොඩි පොඩි දේවල් වලට නිත්‍ය සංඥාවෙන් තමයි අපි නඩු කියන්නේ. ආවල්දී බලාපොරොත්තු නැ ඒක නෑ. පුදුජනස වෙන්නදී උඹලා බලාපොරොත්තු හැමදේම නැති වෙනවා. අල්ලන හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි විපරිණාමය කියන්නේ. ඉතින් විපරිණාමය දකින්න උඩ නඩු කියනවනම් මේ ඉතින් අවබෝධයක් ලබා ගන්න අමාරුයි. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමී. ලිඛිත ප්‍රශ්න එච්චරයි අපිට තියෙනවා තාම පැය භාගයක විතර කාලයක් වෙන මොනවා හරි අපිට ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා. කාටට ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සන්න. එතකොට අපිට පේනවා අපිට මයික් එක ගන්න පුළුවන් ඈ. ඔබ මයික් එක ඔන් කරගෙන කතා කරන්න ඕන. ගර්සාවින් මහන්ත මම ආනාපානසති භාවනා වඩාගෙන යද්දී මට ආස්වාස් ප්‍රස්වාස ගැන සියෙන් ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස දිගට දැනෙනවා. ඊට පස්සේ ආස්වාස් ප්‍රස්වාස කෙටිනුත් දැනෙනවා. ඊට පස්සේ ආස්වාස් ප්‍රස්වාස දෙක කෙටියෙන් දැන්ලා ඊට ආස්වාස් ප්‍රස්වාස නොදැනෙන මට්ටමට යනවා ඒ වුණාට අසර්වස්ස යාන්තම් දැනෙන මට්ටමට යනවා. එතනින් එහාට භාවනා මේ වැඩෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එතකොට මේ විදිහට ගොරෝසු ආනාපානේ දිග ආනාපානේ කෙටි එකට බාත් වෙලා ඊටත් වැඩිය සියුම් භාවයටපත් වෙන්න වාඩි වෙලා කොච්චර වෙලාවක් යනවද? විනාඩි 45ක් විතර බාන කරනවා. අල්පාත් ප්‍රස්පාත් මේ නොදෙන්න මට්ටමට යන්න විනාඩි 45ක් විතර බාන. ඔව් ඊට පස්සේ ඒ වගේ tempat වෙලා කොච්චර වෙලා පරියන්කේ අද්දකලා තියෙනවද? විනාඩි 45න් පස්සේ කොච්චර ඉඳගෙන බලලා තියෙනවද? පැය භාගයක් විතර වගේ බලලා. පැයකුත් විනාඩි 15ක් විතර දිගට වාඩි වෙනවා විනාඩි 45ක් විතර තැම්පත් වෙනවා ඊට පස්සේ පැය භාගයක් විතර ඉන්න පුළුවන් එතකොට මේ පැය භාගයෙන් පස්සේ Taman ගෝපනාවෙන් නැගිටිනවද නැත්නම් භාවනා එපා වෙලා ගැස්සිලා නැගිටින එකද මොකද වෙන්නේ Taman ගෝපනාවෙන් ඒක නිසා එකක් තියෙන්නේ මේක හරිදයක් බව තේරුම් අරගෙන විනාඩි 45ක් යන්න ඉස්සෙල්ලා ඉඳ ගත්ත ගමම්ම වගේ ඒ තැම්පත් වෙන්න කුමක් කළ යුතුද ඒ දේ කරන්න හොඳට සක්මන් කරන්න වාඩි වෙලා හොඳට ආස්වාද ප්‍රසවාස හැම එකක්ම මෙනෙහි කරන්න. ඒතර විනාඩි 35න් 30න් 25න් 20න් වගේ ඉඳගත්ත ගමන්ම තැම්පත් වෙන්න පටන් ගන්නවා. තැම්පත් වුණාට පස්සේ විනාඩි 30ක් ඉඳලා පුරුදුයි. මට විනාඩි 35ක් 40ක් 45ක් ආදි වශයෙන් තැම්පත් භාවය සියුම් ආස්වාද ප්‍රසවාසයේ දැනුණට නොදැනෙන මට්ටමට ලීන වෙච්ච තත්වෙන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා අල්ලලා දෙන එකයි කරන්නේ. ඉතින් ඒකට ඊටා වැදගත් වෙනවා ඊට ඉස්සලා සක්මන. පරියන්කට යනසලා හොඳට සක්මන් කරලා ඉන්නවනම් ඉඳගත්කම වගේ ඉක්මනට හිත තැම්පත් වෙනවා. තැම්පත් වෙලා පුළුවන් තරම් අර සියුම් ආනපානේ බල බල හිටියොත් නිකන් තැම්පත් වෙච්ච වතුරක බොර මඩ මණ්ඩි මිදෙන්නා වගේ අර හිතේ මේ කල් වේලා යන්න යන්න යන්න යන පදම් වීමක් වෙනවා. පදමටත් වඩා ඒකට කියන්නේ පටල වීමක්, තැම්පත් වීමක්, මණ්ඩි විඳීමක් වෙනවා. ඒකට පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕනේ. ඒකට මේ කාලානුරූපව මෙච්චර දියුණු වෙනවා කියලා අහුවෙන්නේ නමුත් අපිට කරන්න තියෙන්නේ වැඩියෙන් වැඩි වෙලාවක් එකේ ඉඳලා හිතට නිසිනින්දේ තැම්පත් වීම වෙන්න ආරින එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා සක්මණේන් අනුග්‍රහය ලැබිලා නැති කතියයි පේන්න තියෙන්නේ. හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. වාඩි වෙලා මේ රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපනවා වගේ මුල් ටිකේදී කාගෙන යන්න අරින්න ඕන. හරි කියන හැඟීමෙන්. පුළුවන් තරම් අඩියට ගියාට පස්සේ හේමම ඒකට තැම්පත් වෙන්න අන්න එකයි කරන්න තියෙන්නේ. ඕෆ් කරලා තියන්න මයික් එක. තට්ටු කරලා බලන්න සද්ද එන. මයික් එක ඕන් කරන්න ස්විච් එක ඕන් කරගන්න. තව සැරයක් ඕන් කරන්න. ගරු ස්වාමීනාංශ අර කලින් අහලා තිබුණු දෙවන ප්‍රශ්නෙට සමානව ඒ ප්‍රශ්නේ මම නෙමෙයි අහලා තිබුණේ. මම නෙවෙයි. මම නෙමෙයි අහලා තිබුණේ. ඒ වගේම මට තියෙන මට එච්චර කාලයක් නෙමෙයි. මම දැන් මෑතකදී භාවනා කරන්න ආරම්භ කළා දින මාස තුනක් විතර වගේ. මට සාමාන්‍යයෙන් දැන් අද උදේ ඉඳගෙන විනාඩි දෙක තුනකින් සත්‍ය සම්පූර්ණයෙන් පිහිටවනවා. සතිය පිහිටවන සම්පූර්ණයෙන්ම පිහිටවලා ටික වෙලා පහුගිය දවස්වල නම් එලි පේනවා රූප පේනවා නොයෙකුත් ආකාරයේ දේවල් එනවා පහුගිය දවස් පහක් හයක් වගේ තිබ්බා මුකුත්ම නැහැ පැය සමහරලා එක දිගටම පැයක් පැයකමාරක් වගේ භාවනා කරන වෙලාවල් තියෙනවා ඊදර කිසි දෙයක් නැතුව ඒ සතිය පිහිටවල තියෙන බව දන්නවා ඉන්හිහාට මුකුත් නැහැ සමහර වෙලාවක නිින්ද යනවා නිින්ද යනවා සමහර වෙලාවක නිින්ද යන්නෙත් නැහැ සතිය පිහිටවල තියෙන බව දන්නවා හැබැයි වෙන ඉන් එහාට මොකුත් යන්න තියෙනව නැද්ද කියලා මම දන්නේ මට අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න අවශ්‍යයි. තවත් ප්‍රශ්නක් තියෙනවා ඊට පස්සේ මම තවත් පොඩි ප්‍රශ්නක් තියෙනවා හඳුනන්නේ අද උදේ මම අපි මේක ඉවර කරමු. එතකොට හිත අවදියෙන් තියෙනවා සතිය තියෙනවා අරමුණක් නැතුව තියෙනවා. ඉතින් මේ தත්වයට ඉන්නකොට ඒ தત્ත්වය Tamanට ආඩම්බරයක්ද නැත්නම් කම්මැලිකමක්ද නීරසකමක්ද අමාරු වැටුණා වගේ හිතනවා නැත්නම් ලොකු ජයග්‍රහණයක් එහෙම නැත්නම් ලොකු ස්පාසුවක්ද මොකක්ද හිතෙන්නේ වෙලාවට? සම්පූර්ණයෙන්ම සෑහළු වෙලා තියෙනවා. ඔය කියන්නේ හිත දෙන තීන්දුව මේ අමාරු වැටුණා කියලාද තියෙන්නේ නැත්නම් හරි ගියයි කියන අදහස. හරි ගියයි කියන අදහස තියෙනවා. එතකොට මේක පිළිබඳව ඇයි ප්‍රකාශන ඉල්ලන්නේ එහෙනම්? ඒක ආහඳුනන මම පැහැදිලි කර ගැනීම සඳහා අවබෝධයක් නැති නිසා බුදුන් මෑතකදී භාවනාවට ආරම්භ වෙලා සමහර අය අහලා තියෙන අවුරුදු 7 8 10 භාවනා කළත් මේ මට්ටමට එන්නේ නැහැ කියලා. ඒක මම වැරදි පාරක ගිහිල්ලා මේ මට්ටමට ආවද කියන එක වැරදිලා නම් අපහසුව තමයි දැනෙන්නේ. වැරදිලා නම් අපහසුව අපහසුතාව දැනෙන්නේ නැහැ හඳුර. මට ඉඳලා තව දිගින් දිගටම බාර කරන්නේ. එහෙම නැත්නම් හිතවිලි කරදර තියෙනවා, වේදනා සද්ද තියෙනවා. දැන් හිතවිලි වේදනා කරදරත් නැහැ. නිින්ද තියෙන වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා. ඒක ඉතින් නිින්ද තියෙනවා කියන එක තනිකරම නීවරණයක් නේ. නිින්ද නැති අවස්ථාවේදී හොඳට අවදිය තියෙන අවස්ථාවේදී මොකද්ද හිත කියන්නේ? හිත කියනවා නම් හොඳයි කියලා අපිට කරන්න තියෙන ඒක දිගේ යන්නේ ඒකයි. හිත කියනවා නම් බෑ ඉෂ එකක් කොමයි බඩේ එකක් කොමයි අමාරු කියලා එහෙමනම් අපි උත්තර අහන්න ඕනේ. හිත කියන්නේ හැමදෙරේ දිගටම ඒක කන්ටිනියු කරන්න කියලා තමයි කියන්නේ. මටත් කියන්න තියෙන එච්චරම තමයි. මම සාක්ෂි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දෙ මම කරන්න හදන්නේ මගෙන් ප්‍රශ්න අහන්න නැතුව ස්වාධීනව මේක බේරගන්න ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ. මාත් එක්ක ප්‍රශ්නේ දඩමීම කරන අනිත් අයටත් මේ සැහැල්ලුවක් පේන්න තියෙනවනම් ඕකට කොනහන්න එපා. ඕක ඇත්තද කියලා තව කෙනකින් ඇහිල්ලෙන් බාල්දු කරන්න එපා. වැඩි මොනොත් මැරෙයිනේ. දැන් මේ සහැල්ලු පැත්තට යන්නේ. ඒකත් නතර අල්ලපු ගෙදරින් අහනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා කොහොමද දන්නේ හොම්බ දික් කරගෙන හොත දික් කරගෙන අහනවා මේව සහැල්ලුවක් වෙන ඉතින් මම මොකද කරන්නේ කියලා. ඒකෙන් අර සහැල්ලුවට කෙනෙහෙන බවයි මං කියන්නේ. වෙන කවුරක්වත් නැහැ අපිට සාක්කියට මේකට. සාක්කියට තියෙන මොකද්ද මේ ඇඟ ප්‍රතික්‍රියා කරනවා හිත ප්‍රතික්‍රියා කරනවා කෙලස් තියෙනවා. ඒකට කියනවා දරතේ කියලා. සාරද්දේ කියලා. ඒක දඬු වෙනවා හිත දඬු වෙනවා. එහෙම නැත්තම් නිවන තමයි. ඉතින් මේ පැත්තට යනවා දන්නවනම් ඒකට සහයෝගය දක්වන එකයි තියෙන සත්පුරුෂ ගතිය. ඒකෙත් නතරලා ප්‍රශ්න කර කර ඉනවා කියන්නේ අසත්පුරුෂයි. දුන්නට තෑග්ග බාරගන්නේ. ඉතින් මේ මොනවා කරලා බේරන දේ ප්‍රශ්නෙට හිතන්නේ. මම මේ ප්‍රශ්නයක් ආපු වෙලාවේ මේක දඩමීම කරගෙන මේ අවස්ථාවක් ගන්න හදන්නේ ඒ හම්බෙච්ච විවේකයත් විවේකයේ බවත් දැනගෙන ඒක පිළිබඳව නැවත ප්‍රශ්න කරනවා නම් හිතාගන්න මේ සැකේට මේ ප්‍රශ්නෙට අවශ්‍ය හේතුවක් නැ ඕන වෙලාවක ඕන සැකයක් ඇති කරන්න පුළුවන් ඕන ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් මේකට කියනවා අනවශ්‍ය තැන්වල ප්‍රපංච කිරීම කියලා මේකට කියනවා අනවශ්‍ය විදියට සියුම් සංඥාව තියදී ගොරෝසු සංඥාවල් දාලා පෑදිදියට බොරදියෙක් කරයි කියලා. මේකට කියනවා අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන ප්‍රශ්න කරගන්නවා කියලා. ඒකට මාස්ටර් මිනිසයා. මිනිසයා කියන විනිය ප්‍රශ්නයක් නැත්තනක ප්‍රශ්නයක් ඇති කරන්න මාස්ටර්. මේක දුන්නට බෑ. ඒක දීලා තේරුම් ගන්න බැරි නම් ඒක මොන්න જાතියෙන් කරුවත් ඒකෙන් ඒ මනසට ආනිසංස නැහැ. ඒ මනසට බුද්ධියක් නැහැ. සමාදම් වෙන්න දන්නේ මොකද මේ Tamanට හම්බෙච්ච විවේකය Tamanට හම්බෙච්ච ස්පාසුවෙත් Tamanට විශ්වාස නැහැ. මෙච්චර මේ කෙලස් ගොඩේ ඉන්න අපි. මෙච්චර පීරි ගෑමෙන් වද වෙමින් කරදර වෙමින් ඉන්නකොට හම්බ වෙච්ච විවේකයේවත් මුළු හදින් බාර ගන්න කැමතිද? ඒ තරම්ම හිත පාහරයි කියලා හිතා ගන්න. ඒ තරම්ම මේ කෙලස් කින જાතිය කිසිම විලිලැජ්ජාවක් නැති જાතියක්. අපේ මේ තර්ක ශාස්ත්‍රයේ සම්පූර්ණ වැරදි කියලා හිතා. එකම දෙයයි තියෙන අපිට දැනෙන දේ. ලේසිනේ පහසුනේ ඵලයක්. එන ඕනේ පරිප්පුවක් කන්න මම ලෑස්ති කියලා ගිය ගම මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔය ප්‍රශ්නයක් නගන්නකත් ප්‍රශ්නයක්. ඒක නිසා මේ දෙක දුන්නට පස්සේ මේ අලකොල මේ මියනකොල මේ අසුචි මේ රත්තරන් මේ බුදුහාමුදුරු මේ දේවදත්ත කියන එක හඳුර ගන්න බැරි නම් කවුරු උදව් කරයිද අපිට? ඉස්සරහට එනකොට ඒ දෙන අඳුර ගන්න බැරි නම් කොට ගන්න බැරි නිසා එක්කම අදහන දෙයයි තියෙන තමන්ගේ හෘද සාක්ෂිය විතරයි. තමන්ගේ පිරිසුදු හිතට. ඉස්සරහට යනකොට සහැල්ලු පාරක් හම්බුනන දිගට ගන්න පස්සේ හරි හරි බලන්නත් එපා ප්‍රශ්න කරන්නත් යන්න එපා දිගට අනිකයි කරන්න තියෙනවා. ඒකම ස්වාමීන් වහන්සේ ඒකම පොඩි ප්‍රශ්නයක් අද උදේමත් වුණේ මට. අද උදේම උඩා භාවනා කරද්දී විනාඩි 15ක් විතර ඇතුළත මම ආසනේ තුන් පාරක් මාරු කරා. මුලින් ආසනයක හිටියා මට හිතුණා ඒක ලී ආසනයක් ඒ ආසනේ සාද කියලා මොකද පාඩිලා විනාඩි දෙකක් තුනක් යනකොට එකපාරටම පිටිපස්සට ගැස්සෙනවාව. නිින්ද ගිල්ල හැම නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම හිතුවා ආසනේ සාද කියලා ඊට පස්සේ මම ආසන පොඩි මෙට්ට දෙකක් එකට තියලා මෙයා කරාම ඒක ඊටත් වඩා වේගෙන් වගේ වුණා. ඊට පස්සේ ඒගොල්ලොත් එක ආසනයක් අයින් කළා පොඩි ආසනයක් මත ඉදලා කියලාම ඒ විදිහට උන දිගින් දිගටම යනවා. ඒ කියන්නේ අපි දේවල් වලට බාහිරේ හේතු වෙනවා. භාවනාවේ සින් නෙමෙයි ඉඳ ගන්න ආසනේ වැඩි ඇති උතුරු දිශා බලාගෙන හිටපු නිසා දකුණු දිශා බලාගෙන හිටපු නිසා රීරයට කරවල කාපු නිසා සීල කැඩිච්ච නිසා නානා ප්‍රකාර දේ තියෙනවා මේ අත්දැකීමේ එන දේ බාර ගන්න කැමති නැහැ. එන දේ අපිට අහුවෙන්නේ නැහැ නේද? නිකන් ගස්සලා අතහැරිලක් නේ තියෙන්නේ. බාහිර හේතු හොයනකම් අපිට ඇත්තට වශයෙන්ම හිතට මේ පිරිච්ච ගතියක් එනකම් බාහිර දේවල් සමතුලනය කරලා දෙන්න ඕන. දීලා දැනගන්න මේක භාවනාදි වෙන එකක්. මේ භාවනා ප්‍රතිඵලයක් ආසන වෙනස් කිරීමෙන් හෝ දිශා වෙනස් කිරීමෙන් වෙන්නේ නමුත් එකක් හිතට තියාගන්න පුළුවන් මේ කිසිම සිද්ධියක් විපස්සනා වේදෙන කිසිම සිද්ධියක් එකවර වෙන්නෙත් නෑ අහම්බෙකුත් නෑ ඒක ක්‍රමයට වෙන්නේ. එහෙම ගැස්සෙන්න ඉස්සෙල්ලා ලකුණු තියෙනවා. පෙන්නන්න. තමන් හිත පිට ගිහිල්ලා. පිට ගිහිල්ලා ආපහු හිත අරමුණට එනකොට තමයි ගැසෙන්නේ. ඒ කියන්නේ හොඳ එකලසක තියෙන්නේ හරියට කඹේ මැදට කඹේ කැවිදින මිනිස්සයා කඹේ මැදට ගියාට පස්සේ තනිකර සමබරයෙන් ඉන්නේ. කඹේට පොඩි තට්ටුවක් කරපු ගමන් මුළු ඇඟම සහලනවා. ගොඩ බිම ඉන්නකොට වගේ නෙවෙයි. කඹේ කෙළවර ඉන්නකොට වගේත් නෙවෙයි. කඹේ හරියට මැදට ගිහිල්ලා තතනගෙන ඉන්න වෙලාවේදී කඹේට ගැහුවොත් ඒක පාරට මුළු ඇඟම හෙල්ලුම් කරනවා. ආන්නේ වගේ තමයි භාවනාදී එකලස් වෙගෙන එනකොට මේ ඇඟේ පුංචි කම්පනයක් චංචලයක් ඇති වෙච්ච ගමන් ඉන්ජන කියලා જાතියක් තියෙනවා කම්පන කියලා જાතියක් තියෙනවා ස්පන්දන කියලා જાතියක් තියෙනවා ඉන්ජති කම්පති චලති ඉතින් ඒක වෙන්න ඉස්සර වගේ අකුසලයක් වෙන්න ඕනේ පුංචි බලානින්න දේ පුංචි ආස්වාස ප්‍රසවාස බලනකොට පිට හිත ගිය ගමන් ගස්සනවා ආස්වාසය බලනකොට ප්‍රසවාසය ගැන හිතුවොත් ගස්සනවා ප්‍රසවාසය ගැන බලනකොට ආස්වාසය ගැන හිතුවොත් ගස්සනවා අන්නේ විදිහට හිතේ ඇතිවෙන මේ සංවේදී භාවයට කියන ප්‍රනීත වෙනවයි කියලා ප්‍රනීත භාවය ආවට පස්සේ මොනවදෝ සුසර වීමක් වයලින් එකක් හොඳට ටියුන් කරා වගේ රබානක් හොඳට රත් කරලා හැම ඇදිලා ගියා වගේ පොඩ්ඩක් තට්ටු කරගම ලොකු ভাইබ්‍රේෂන් එකක් එනවා. ඉතින් ඒව ඒව භාවනාවේදී සිද්ධ වෙන්නේ Tamangeම ශික්ෂණය නිසා ඊට පස්සේ ඒකෙන් එන ගැස්ම තිගැස්ම පෙන්වන්න මේ කය හරහා ඉතින් ඒක බාහිර හේතු වෙන එක තමයි කෙලස් කියන්නේ ආත්ම දෘෂ්ටිය කියන්නේ මේ හේතුව ඇතුලේ මේකක් කියලා ඇතුලට හරි අවදිකින් බලන්න හිටියොත් ඒත් ගැසේ. නමුත් මේ වෙන සිද්ධිය ගැසෙන් ඉස්සලා මොන විගේ මානසිකත්වයක්ද තියෙන්නේ? ගැසුණාට පස්සේ කොහොමද? ඒකට සතියේ සම්බන්ධතාවය දැනගන්න පුළුවන්. ඒ නිසා මේක නැවත නැවත වෙනකොට හොඳ පරිශීලනයක් කරන්න ඕනේ. මම කොහොම හරි මේ ගැස්සෙනවා කියන එකේ මුලයි මැදයි අගයි බලනවා කියන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ගැසෙන එකත් අරමුණකට ගන්න වගේ කියලා ස්වාමීන් වහන්සේ වෙන කරන්න දෙයක් නැහැ නේද? එයා පින්නේ ඇවිල්ලා අරමුණක් පෙන්ලානේ තියෙන්නේ. ඒ අරමුණ හොඳට මුලැමැදාක බලනවා. මේ ස්වාමීන් වහන්සේ තව රසත් තියෙන ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහන දාලා ගන්න වෙන එකක්. ඒක ඇහුවට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? ඇහලා හොඳ නැත්තම් බයිනවා. <laughs> නෑ ස්වාමීන් හොඳ කියන්නේ මේ පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන එක ස්වාමීන් වහන්සේ පොඩි උදාහරණයක් එක්ක පැහැදිලි කරලා දුන්නොත් මට ඒක එතරම් පැහැදිලි නැහැ එක එක අවස්ථාවලට කොහොමද යන්නේ කියන එක. ඒක ඉතින් ඔයගේ ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ. අපි දේශනාවලිය හරහාම යනකොට සමාජලාට තේරෙයි. මුළු රිට්‍රීට්ම ගියාට පස්සේ තේරුණ නැතුණත් එච්චර ප්‍රශ්නයක් නැහැ. වාට තේරුණා මම අරමුණු කරන්නේ ආස්වාස ප්‍රසවාසයේද මට ආස්වාස ප්‍රසවාසයේ ඉස්සර වෙලා මුලිච්ච වෙලා තියෙනවද කියන එක විතරයි මම වග බලා ගන්න. මම මේ මූලධර්ම පිළිබඳව වග වෙන්නේ නැහැ. ඒව අපි පාවිච්චි කරනවා අර වැඩේට අත් උදව්වක් වශයෙන්. එනමුත් අරමුණ මොකද්ද භාවනා කරන්න කොහොමද කියන්නේ නැතුව අනිකුත් ඔය මූල ධර්ම කන්න විස්තර කරන්න පටන් අරගත්තොත් එනම් පිරිවෙනකට යන්න වෙන්නේ. භාවනා මධ්‍යස්ථානට ගියට හරියන්නේ නැහැ. මේ දිග පාවිච්චි කරනවා දේශනාව පවත්වාගෙන යන වෙලාවේ. ඒක එච්චර මං ඉගෙන ගත්තේ නැහැ කියලා මට ප්‍රශ්නකුත් නැහැ. මට ඕන කළ තියෙන්නේ භාවනා කරලා පස්සේ අරමුණ මොකද්ද කියන දන්නවනම් අරමුණට මූණට මූණ දාලා ඉන්නවද කියලා කියන්න පුළුවන් නම් ඒ ටික හොඳටම ඇති මට මේ දවස් හත අටට. අරවා සිද්ධ වෙයි අපි ඒක පැත්තකින් තියමු. දැන් අපිට වෙන්න ප්‍රශ්න නැත්නම් අපි මේ කාලය අරගනිමු සක්මන් භාවනාව සඳහා. එතකොට ඒ ප්‍රශ්න නැහැ කියන මට්ටමින් අපි මෙතන ධර්ම සාකච්ඡාව මෙතන නතර කරනවා. නැවත තුනට රැස් වෙනවා සක්මනකින් පස්සේ පරියංක භාවනාවකට. ඊට පස්සේ පැයක පරියංකය ඊට පස්සේ සක්මනක් ඊට පස්සේ අපි නැවත පහට එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් පිරිමයාට කැමති නම් මෙහි මේ මේ වෙලාව ඉඳලා පහ වෙනකම් ගත කරන්න පුළුවන් නැත්නම් උඩට යන්නත් පුළුවන්. කාන්තාපක්ෂයේ මෙහි ඉඳගෙන කටයුතු කරනවා. අපි නැවත ඒ අනුව තුනට නැවත රැස් වෙනවා කියන මතක් කිරීමත් සමග අපි මේ පළවෙනි ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.